එවං පිතංහා අනුසයේ අනුහතේ නිබ්බත්තති දුක්ඛ මිදං පුනක් පුනන්ති ශ්‍රද්ධා බුද්ධ සම්පන්න සත්පුරුෂ කාර්මික පින්නතුනි අද මේ උතුම් අනුශාසනාවට පින්නතුනි මාත්‍රිකා වශයෙන් මම සබාගත්තේ ධම්මපදේන සංහා වග්ගයට අයිති ධාතා ධර්මයක්. මේ ධාතා ධර්මය පිළිබඳව වෙනසා බැලීමේදී පින්නතුනි ඒ නිදාන්ගත කතාව ඒ කතා ප්‍රවෘත්තිය යම් පමණකට අපි දැනුවත් වීම ප්‍රමාණවත්. ලෞතර බුදුරජාණන් වහන්සේ වේදවනාරාමයේහි වැඩවසන සමයේහි ආනන්ද හාමුදුරුවන් සමගින් පිණිසඟා වඩිනවා. මේ පිණිසඟා වඩින මාවතේ මඩ ජරාව සවරගත්ත ඊරි පැටියෙක් ඒ මේ අත දිව යනවා දකිනවා බුදු පියාණන් වහන්සේ ආනන්ද හාමුදුරුවෝ දකිනවා බුදුරජාණන් වහන්සේ ආනන්ද හාමුදුරන්ට වදාරනවා ආනන්දේ ඔබ ඊරිපැටිය දුටුවාද ආනන්ද හාමුදුරුවෝ කියනවා දැක්කා ස්වාමීනි මේ ඊරි පැටවා පෙර අත්භවයක කපුසඳ බුදුරජාණන් වහන්සේගේ කාලේ කිකිලියකව උපත ලැබලයි තිරසන්ගතව ඒ වත්තුළු අහුලා කමින් තැන තැන ඇවිදින ගමනේ එක්තරා වික්ෂුන් වහන්සේ නමක් විදසුන් වඩමින් භාවනා වේදෙන බොහෝම යහපත් පිළිවෙත් පුරා ගන්න ඒ අපේ වික්ෂුන් වහන්සේ සිත එකඟ කොටගෙන මනස සිහියකින් යුක්තව සත්‍යයනය කරන ධර්මය කෙරෙහි කන් යමාගෙන සිත මේකේ කෙලිය බොහෝම ප්‍රසන්න සිතුවිලි පහළ වෙලා රජ කුලයක උප්පත්තිය ලබන රජ කුමරියක් ලෙස මේ රාජකුමාරිය කල්යල් යනකොට බොහොම සුසිරිතට ලැබී කුමාරියා අසෝචි ගොඩක නලියන පණුවන් රසක් දැකලා කලකිරිලා දාන සීල භාවනාදී ධර්මයන් වඩලා මේ රාජකුමාරිය බඹලව උපත ලබනවා බඹලවත් උපත ලබන පින්නතුනි ඒ ආයසත් ගෙවිලා ඉන්න චුත වෙලා අද ඔවැනි තැනකටපත් වෙලා මේ සංසාරේ ඔබම බැවිදිනවා කියලා බුදුරජාණන් වහන්සේ වදාරනවා. මේ කතා ප්‍රවෘත්තිය මුල් කරගෙන තමයි මා මාත්‍රිකා කළ ගාථා ධර්මයේ වදාරන්ට යෙදුනේ. ඒ ගාථා ධර්මයේ අර්ථය යථාපි මූලේ අනුපද්ද වේ දල්හි චින්නෝ පිරක්කෝ පුනරේව රූහතේ එවං පිතන්හා අනුසේ අනුහතේ නිබ්බස්සති දුක්ඛ මිදං පුනප්පුනං වෙනතනි ඇසතු නුගාදී ගස්වල අතුපතුරු කපපුවාම ඒ ගස්වල මුල ශක්තිමත්ව තිබෙන තුරු අතුපතුරු කොච්චර කපා දැමුවත් නැවත ලියලනවා දලුලනවා වැඩෙනවා මේ සත්ත්ව సంతානෙහි කෘෂ්ණාව ආසාව නැතින කරන තාක් මේ කෙලෙස් ධර්ම දුරුණු කරන තා මේ ප්‍රශ්නා සංඛ්‍යාත කෙලෙස් මූලයන් නැති නොකරන තා නැවත නැවත මේ සත්‍යයා සසර දුකට වැටෙනවා. ජාති ජරා ව්‍යාධි මරණ කියන මේ දුක් ගොඩට වැටෙනවා කියන එකයි මේ ගාථාවේ පෙන්වන්නේ. ඒ නිසා පින්නතුනි මේ දුකින් නැතර වෙන්න නම් මේ දුකින් නිදහස් වෙන්න නම් මේ දුකටපත් වෙනක වළක්වා ගන්නට නම් තෘෂ්ණාව නැමැති මූල හේතුව මේ උපාදාන සංඛ්‍යාත මේ කෙලෙස් ගතිය ශේ කරන්නට ඕන විනාශ කරන්නට ඕන. එතකින් පමණයි දුකින් මිදෙන්නට පුළුවන්කම් පින්නතේ තිබෙන්නේ. එනිසා මෙතන අපට වැදගත් වෙන්නේ මෙහි ගැබ් වෙලා තිබෙන ධර්මතාවය. මේ කෙලෙස් මූලයන් සිඳින්නේ කොහොමද කියන එක. මේ ප්‍රශ්නා සංඛ්‍යාත ආශාව සිඳින්නේ කොහොමද කියන එක පිළිබඳව අපි සිහිපත් කරන්නට විමසන්නට ඕනේ. වෙනතනි කල්පනා කරලා බලන්න ප්‍රශ්නාව කියනකොට මේ ආශාව කියන එක ඔබ කාටත් වැටහෙනවා. මෙයල්ම ආශාව බැඳීම කියලා අපි කතා කරනවා. ලෝතර බුදුරජාණන් වහන්සේ දුකට හේතුව වදාරන තැන්හි චතුරාර්ය සත්‍ය ධර්මයේදී දුකට හේතුව හැටියට වදාරන්නෙම මේ ප්‍රශ්නාව දුක්ඛ සමුදයාරයේ සත්‍ය හැටියට විග්‍රහ කරන්න එතන මේ ප්‍රශ්නාව කාම සංහා භව සංහා විභව සංහා වශයෙන් බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා ඒ තරම් මේ සත්‍යය මේ ප්‍රශ්නාවෙන් ඇදබැඳ තබනවා ඒ නිසා යම් තැනක තෘෂ්ණාව සේකලොත් දුක නැති වෙනවා. ඒ තෘෂ්ණාව සේකරන මාර්ගය දුක නැති කිරීමේ මාර්ගය බවට පත් වෙනවා. එහෙනම් යමෙක් මේ ලෝකේ චතුරාර්ය සත්‍ය දකින්නේ වේද? ආબોධ කරන්නේ වේද? දුකින් එතර වෙනවා දුකින් නිදහස් වෙනවා. අනේ නිසා පින්නතුනි අපට මේ තෘෂ්ණාව ආශාව දුරුකට ගත යුතු වෙනවා. මේ තෘෂ්ණාව හටගත්තේ කොහොමද? කොහොමද මේ තෘෂ්ණාව අපිට සංග්‍රහ වෙන්නේ පින්නතොනි? අපි මේ ගත කරන ජීවිතයත් එක්ක සම්බන්ධ කරලා බැලීමේදී මේ තණ්හාව කියන එක උපදින ආකාරය තේරුම් ගන්න ඕනේ. කොහොමද තණ්හාව උපාදාන වුනේ? උපාදාන වෙලා හිතේ මේක පළපදියම් වුනේ ගැඹුරකට හැඟව ගියේ කොහොමද කියලා ටිකක් තේරුම් ගන්නට ඕනේ. ඒක ඔබ මේ කරුණ තේරුම් ගැනීමදී පින්නතුනි විශේෂයෙන් අපි මේ ඉන්ද්‍රිය මණ්ඩලය පිළිබඳ විස්තර කර ගැනීමේදී අසකන නාසය දිව ශරීරය කියන පංචේන්ද්‍රයක් ක්‍රියාත්මක වෙනවා. සෑම කෙනෙක්ම කටයුතු කරනකොට මේ ඉන්ද්‍රිය ධර්මයන් ක්‍රියාත්මකයි. මේ ඉන්ද්‍රිය ධර්මයන්ට රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ හැමෝම. ඒක ඔබට පැහැදිලි තේරෙනවා. එසත් ගැන කතා කරොත් ඇහැට රූප, කනට ශබ්ද, නාසයට ගඳ සුවඳ, දිවට රසය, ශරීරයට ස්පර්ශය. මේ පංචේන්ද්‍රිය සම්බන්ධව කතා කරනවා. සාමාන්‍ය ස්වභාවය තමයි සෑම කෙනෙක්ගේම මේ ඉන්ද්‍රිය ධර්මයන්ට මේ ගෝචර ධර්ම හමු වෙනකොට යම් බැඳීමක් ප්‍රශ්නාවක් හටගන්නවා. කැමැත්තක් උපදිනවා. ඒක ස්වභාවය. ඒ තැනදී ඔබ ටිකක් හිතලා බලන්න මේ කැමැත්ත කොතනද උපදින්නේ? ඇහැට රූපයක් හමු වෙනකොට රූපය තුල තෘෂ්ණාව කියන එකක් අපිට වෙන් කරන්න බෑ. ඇහැ තනි කරලා බැලුවොත් ඇහැට තෘෂ්ණාව ගැන කතා කරන්න බෑ. ඇහැ තුල හෝ රූපය තුල තෘෂ්ණාවක් පේන්නේ නැහැ. නමුත් මේ දෙක එකට හැපීම තුල විඳීමක් තුල අපට තෘෂ්ණාවක් උපදිනවා. එනම් ඇසට හම් වෙන රූපය තුල තෘෂ්ණාවක් හමු නොවෙන වාසාවක් කියලා දෙයක් පේන්නේ නැහැ. ඒ රූපය රූපයක් බවවත් රූපය දන්නේ නෑ. ඇස ඇස බව ඇස දන්නේ නෑ. නමුත් මේ දෙක හැපීමෙන් ඇතිවෙන මේ විඳීමත් එක්ක උපදින්නා වූ මේ තෘෂ්ණා සංඛ්‍යාත ස්වභාවය බැඳීම කැමැත්ත උපදින්නේ කොතනද? එතනයි විසඳ ගන්න තියෙන්නේ. කන ලෝක ස්වභාවය තුල ශබ්දවලට ප්‍රකටයි. ලෝක ශබ්ද තරංග මේ කනෙහි හැපෙනවා. නමුත් ශබ්දයේ තුල තෘෂ්ණාව කියලා එකක් කතා කරන්න බෑ. කන කියන ඉන්ද්‍රිය තුල තෘෂ්ණාව කියලා කතා කරන්න බෑ. මේ කනත් ශබ්දයත් එකට ස්පර්ශ වෙනවා. යම් විදේම කට ගැනීමත් එක්ක කැමැත්තක් ආසාවක් උපදිනවා. ප්‍රිය අප්‍රිය භාවයක් මනාපමනාප භාවයක් හට ගන්නවා. මේ ප්‍රශ්නාව කියන ස්වභාවය මානසිකව සිතෙහි උපන්න උපදින්නා වූ ස්වභාවය. කෙලස් ගතිය. ඒ ඒ මොහොතට කරුණු හමු වෙන වාරයක් ගානේ ඒ ආකාරයෙන් මේ ප්‍රශ්නාව උපදිනවා. එහෙනම් මේ ප්‍රශ්නාව කියන එක නිදාංගතව පවතිනවා. අනතගතව පවතිනවා. එනම් පින්නතින හොඳට මතක් කරගන්න සිහිපත් කරගන්න අප හදවතේ නිදාංගත කෙලෙස් ධර්ම හැටියට නැත්නම් නිදිගත් කෙලෙස් හැටියට අංශගත ධර්ම හැටියට මේ ප්‍රශ්නා සංඛ්‍යාත අංශගත ධර්ම හතක් ක්‍රියාත්මක වෙනවා. ඒ අංශ ධර්ම හතේ පළවෙනි අනුසගත ධර්මය තමයි රාග අනුසය. මේ ආදී වශයෙන් රාග, දෙත්ති, පටිග, විචිකිච්ඡා, මාන, බව රාග, අවිද්‍යාව. අනුසගත ධර්ම හතකට අදාළව හදවත වටා කෙලෙස් ධර්මයන් නිදාන්ගත වෙලා තිබෙනවා. ඇහැ ළඟ තෘෂ්ණාව නැති වුණාට ඒ අදාළ ගෝචර රූපේ තෘෂ්ණාව නැති වුණාට ඒ දෙක පටිච්ච වෙනකොට හැපෙනකොට ස්පර්ශ වෙනකොට අර හදවතේ නිදාන්ගත කෙලෙස් නැගී හිටිනවා. ඒ රාගාදී අනුසගත ධර්මයන් නැගී හිටිනවා. ඒ නිසාවෙන් තෘෂ්ණාව උපදිනවා. තෘෂ්ණාව සංග්‍රහ වෙනවා. කන සහ ශබ්දය අතර තෘෂ්ණාව පිළිබඳ කතාවක් නේ. ඒ හැපීමත් ස්පර්ශයත් එක්ක අර නිදාන්ගත අනුසගත කෙලෙස් ධර්මයේ නැගී හිටිනවා. දැන් උදාහරණයක් හැටියට අපි නිහඬව මේ විදිහට ඉන්නවා. යමෙක් අපිට ප්‍රශංසා කරන හඬ ඇහුණොත් ඒ ප්‍රශංසාව කියන තැන බැඳීමක් කැමැත්තක් උද්ධාමයක් බලවත් නැගී යනවා. නමුත් ඒ ප්‍රශංසාත්මක වචනවල එහෙම එකක් නෙවෙයි. මේ ඇතමත් ලේනහරින් සමන්විත වෙච්ච හැදිච්ච මේ කන කියන ඉන්ද්‍රියෙහි එහෙම දෙයක් නෑ. නමුත් ඒ ප්‍රශංසාවට අදාළ ඒ වචන මාත්‍ර කන ස්පර්ශ කරගෙන දැනගන්න ලැබෙනකොට හදවතෙන් ඒ කැමැත්ත උපදින රාග ආදී අනුසගත ධර්මයන් නැගී හිටිනවා. ඒ වගේම ඊට ප්‍රතිවිරුද්ධ යමෙක් බණින හඬක් අපිට ශ්‍රවණය වෙනවා. ඒ බණින හඬ ඔස්සේ කනෙහි කේන්තිය කියලා දෙයක් නෑ. ඒ සැඩපරස විදිහට ප්‍රකාශ වෙන වචනවලත් එහෙම දෙයක් අපිට ගන්න බෑ. ශබ්ද තරංග. නමුත් ඒ හැපීමත් එක්ක මට බැන්න අහවලා බැන්න කියන නිගමන වලට වැසගනිමි. කිපීමක් කේන්තියක් තරහවක් උපදව ගන්න තරම් අපි සමත් වෙනවා. නින්දාවට අකමැති. ඒ බැනුමට අපි අකමැති ගැටෙනවා. එහෙනම් ආන් මේ විදිහට මේ හදවතේ නිදාන්ගත මේ ප්‍රශ්නා සංඛ්‍යාත කෙලෙස් ධර්මයන් පැනනගෙන ප්‍රශංසාවේදී රාගය පැනනගෙන අරාග අනුසය නින්දාවේදී අපහාස කිරීමේදී බැනීමේදී පටිඝානසේ සංග්‍රහ වෙනවා එහෙමනම් අපිට ආන් මේ විදිහට මේ අනුසගත ධර්ම හතකට අදාළව කාරණා ඉන්ද්‍රිය පහ මෙහෙවීමේදී අපට හමු වෙනවා ගන්ධ සුගන්ධත් එහෙම සුගන්ධය සුගන්ධ කියන ස්වභාවය ප්‍රියයි. ඒකට වැඩි කැමැත්තක් උපදවනවා. නමුත් ඒ සුවඳ තුළ එහෙම දෙයක් නෑ. මේ නහය බැඳීමක් ගැන කතා කරන්නේ නෑ. මේ නාසය කියන ඉන්ද්‍රිය. මේ එකිනෙකට ස්පර්ශ වීමත් එක්ක අනාදිමත් සසරේ භාවිතා වෙච්ච හුරුවත් එක්ක සසර ගති වශයෙන් හිතේ තැන්පත් කරලා තියෙන නිසා ඒ රාග ආදී අනුසගත ධර්මයන්ගෙන් හදවත නිදාංගත වෙලා තියෙන නිසා නහයට ගඳ හෝ සුවඳක් සමයනකොට සුවඳෙදී ප්‍රියභාවයක් උපදව ගන්නත් සුවඳයි කියලා බැඳෙන්නත් අපි ඉක්මන් වෙනවා. දුර්ගන්ධයක් සමනකොට අපි ගැටෙනවා. ඒ ගැටුණ එතනක් තියෙන ප්‍රශ්නාව. දුර්ගන්ධය තුලත් අපේ බලාපොරොත්තුව සුගන්ධයමයි. සුගන්ධය තුල සුගන්ධයට බලාපොරොත්තුවක් තියෙනවා. බැඳීමක් තියෙන ඇලමක් තියෙන තෘෂ්ණාවක් තියෙනවා. නමුත් මේ ඒ ඉන්ද්‍රිය ධර්මවලවත් ඒ ගෝචර ධර්මවලවත් ප්‍රශ්නාවක් පේන්නේ නැහැ. බැඳීමක් ඇල්මක් කියලා කතා කරන්න බෑ. ඒවා එකිනෙකට අපේක්ෂාවක් නැහැ. සුවඳ දන්නවද නහය හැපෙන බව? නහය දන්නවද සුවඳ හැපෙන බව? නෑ එකිනෙකට අපේක්ෂාවක් නෑ. එනම ඉන්ද්‍රිය පරිහරණය කිරීමේදීම අනීත ಜಾති සංස්කාර. වගේම මේ ජීවිතයේදී අපි පරිහරණය කරපු ආකාරයක් තියෙනවා. ඒ පරිහරණය කරපු ආකාරය තමයි වැරදි ආකාරයකටයි මේ ඉන්ද්‍රිය මණ්ඩලය අපි හසුරවලා තියෙන්නේ. මේ ඇස කන නාසය දිව ශරීරය කියන ඉන්ද්‍රිය පහක් රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ කියන මේ ගෝචර ධර්ම ස්පර්ශ වෙනකොට අපි මුහුණ දුන්නා වූ ආකාරය වෙනස් මුහුණුවර. ඒ කියන්නේ අයෝනිසෝ මනසිකාරයෙන් තමයි අපි මේවා පිළිගත්තේ බාරගත්තේ. සිහිය වෙනුවට අසිහියෙන් තමයි මේවා අපේ සිහියට නැගුවේ. කල්පනාවට නැගුවේ. ඒ නිසා ඒ අයෝනිසෝ මනසිකාරයේ නිසා වෙනුත් අසිහිය නිසා වෙනුත් ඇහැ මම වුණා මගේ වුණා. හමු වෙන රූපය රූපයක් වුණා නිත්‍ය වුණා. මේ ඇස නිත්‍ය වුණා. මම මගේ කියන අදහස සමගින් මගේ කන මගේ කියන ස්වභාවයකටපත් වුණා. ඇහෙන ශබ්දය නিত্য බවටපත් වුණා. මගේ නහය කියන තැන අයිතිය දෙනකොට හමු වෙන ගඳ සුවඳ නিত্য බවටපත් වුණා. දෙවට රස පහස ලැබෙනකොට මගේ දිව ලැබෙන රසය නিত্য පාර වුණා. ස්ථිර පාර වුණා. මේ වගේ හයට යම් පහසක් ලැබෙනකොට හය කාගේද මගේ මගේ කයට ලැබෙන පහස නිත්‍ය වුණා. එහෙනම් ඉන්ද්‍රිය පහස් නිත්‍ය වුණා, ගෝචර ධර්මත් නිත්‍ය වුණා. එහෙනම් අපේ පිළිගැනීම සහ මෙනෙහි වීම, භාවිකා වීම උනේ අයෝනිසෝ මනසිකාරයෙන් නිත්‍යයි සපයි ආත්මයි කියන තැන. ස්ථිරයි, ප්‍රියයි මගේ කියන හැඟීමෙන් යුක්තව මේ ඉන්ද්‍රිය ධර්මයන් අපි පරිහරණය කරා. ඒ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ හැපෙනකොට අපි ඒ විදිහට හිතුවා. ඒ හැම වෙන ගෝචරත් ඒ විදිහට නিত্য සපාත්ම වශයෙන් පිළිගත්තා. ඉන්ද්‍රිය ධර්ම පහක් මේ විදිහට පිළිගත්තා. මේ වැරදි පිළිගැනීම අනාදිමත් සංසාරෙත් සිද්ධ වුණා. මේ ජීවිතේ ක්‍රමක්‍රමයෙන් සිද්ධ වෙච්ච දෙයක් භාවිතා වෙච්ච ආකාරයක් තියෙනවා. මේ නිසාවෙන් සංහාව මේ බැඳීම කියන එක අපි මේ මත හැරියේ නෑ. ස්ථිරකට ගත්ත නිසා මම සහ මමත් එක්ක මේ මමායනියත් එක්ක මේ බැඳීම තෘෂ්ණාව නිරතුරුවම ගලාගෙන ආවා. ඒ නිසා සංහා උපාදාන භවයක් පසක් වෙනවා. මේ ජීවිතේ විතරක් නෙමෙයි අනේක ಜಾති සංසාර. මේ කැමැත්ත මුල් කොටගෙන. මේ සංහා උපාදාන භව කියන අවස්ථා තුන දිහා බලනකොට කොහෙද භව වෙන්නේ? ඇහැ රූපයක් හමු වුණා. යම් විඳීමක් හටගත්තා. ඒ විඳීම අරබයා කැමැත්තක් උපන්න තණ්හාවක් උපන්න. ඔබ දන්නවා ස්පර්ශයේ හේතුවෙන් වේදනාවක් හටගන්නවා. වේදනාවක් නිසා ඒ වේදනාවට අරබයා තණ්හාව හටගන්නවා. තණ්හාව අරබයා උපාදානය හටගන්නා උපාදානය අරබයා භවයෙන් සකස් වෙනවා. එනතුනේ මේ ඉන්ද්‍රිය පහළඟ කුමනේව හමු වුණා. රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ හමු වුණා. හමුණක් හමුණේ වයතන මත හැරුණා. නමුත් අතහැරුණු බව දන්නේ නැහැ. මොකද නিত্য වූ ස්ථීරසාර පිළිගැනීම නිසා යමෙක් යමක් කියන භාවිතය නිසා අපි බැඳුණා. ප්‍රශ්නාව ඉදිරියට ආවා. ඒ ප්‍රශ්නාව ඉදිරියට ආපු නිසා මේක දීර්ඝ කාලීන භාවිතයක ප්‍රතිඵලයක් හැටියට රාග අනුසය වශයෙන් හදවත වටා මේක ගැඹුරේ නිදාන්ගත වුණා නිදිගත් කෙලෙස් වශයෙන් පිළිගන්න. උපාදාන වීම. කන සම්බන්ධවත් එහෙමයි. ශබ්දය අතහැරී ගිය කියක් නැවත නැවත අහන්නට තියෙන ඕනකම ප්‍රියභාවය නැවත නැවත භාවිතය තුළින් හදවත වටා මනස ප්‍රධාන කරගෙන කෘෂ්ණා සංඛ්‍යාත උපාදානයකටපත් වුණා. සංහා උපාදාන බහු කියලා කියන්නේ ඒකයි. මේ භවවෙච්ච තැන රාග අංශය වශයෙන් කතා කරන්න පුළුවන්. කෙනෙක් සහ දෙයක් පුද්ගලයෙක් වශයෙන් දෙත්‍යක් වශයෙන් පිළිගත්තා දෙත්‍ය අනුසය වශයෙන් පිළිගන්න පුළුවන්. ඒ වගේම ගැටෙන තුළු, අමනාප තුළු, තරහ යන තුළු ස්වභාවයක් හිතේ උපදිනවා නම් පටිඝ අනුසය වශයෙන් කතා කරන්න පුළුවන්. ඒ වගේම සැක සංකා වශයෙන් ඉන්දිය ධර්මයන්ට හැම වෙලේම අතහැරෙනවා. අතහැරුණත් අතහැරණු බව දන්නේ නැහැ. ඒ නිත්‍ය සපාත්ම පිළිගැනීම තුළ නිරතුරුවම නිරතුරුවම මේ පුද්ගලයා සැක සංකාවෙන් පෙළෙනවා විචිකිච්ඡාවෙන් පෙළෙනවා. යම් යම් කාරණා සම්බන්ධව සැක සංකා පහල කරගන්නවා. නිරතුරුව මේක වදයක් වෙහසක් බවට පත් කරගන්නවා සැකය. විචිකිච්ඡාන්සේ හදවතේ උපදින කෙලෙස් ධර්මයක්. ඒ වගේම මැනී මානය මාන අනුසය කියන ධර්මතාවයක් මේ හදවතේ ගැඹුරේ ක්‍රියාත්මක වෙනවා. ඒ වගේම මේ සියල්ලට වඩා ජීවිත ආශාව. ඒ භවයට දක්වන කැමැත්ත මේ භව ආශාව භව රාගයේ වශයෙන් හිතේ නිදාන්ගත වෙලා තිබෙනවා භව රාගංශය. මේ මුල මෙදාගෙන පෙනෙන මේ යථාර්ථය නොපෙනෙන අඥානකම මෝඩකම හේවත් අවිද්‍යාව මේ හදවතේ ගැඹුර නිදාන්ගත වෙලා තිබෙනවා. එනම් පින්නතුනි පසින්දුරන් ළඟ නෙමෙයි වැරද්ද. දෝචර ධර්මවලත් නෙමෙයි වැරද්ද. හිතන විදිහයි වැරද්ද. සිතේ ස්වභාවයයි වැරද්ද. එහෙනම් අපිට ආවේ මොකද්ද? මනස ප්‍රධාන කරගෙන මේ සිතේ ස්වභාවය තමයි කෙනෙක් පුද්ගලයෙක් වශයෙන් පිළිගැනීම. නිත්‍ය සැප වූ ආත්ම සංකල්පයකට අපි බැඳී යාම. ඒ නිසාම අපි ප්‍රශ්නා සංඛ්‍යාත කෙලෙස් ධර්මයන්ගෙන් වැසී ගියා. එනිසා අපි මේ වැරද්ද නිවැරදි කරන්න නම් මනස ප්‍රධාන කරගෙන බලන්නට පුරුදු වෙන්න ඕනේ. මේ කෙලෙස් මුල සිඳින්න නම් ප්‍රශ්නාව සේකරන්න නම් ප්‍රමාණිකෝලව මනස ප්‍රධාන කරගෙන මේ ධර්මානුධම්ම ප්‍රතිපදාව අපි ජීවිතයට එකතු කරගන්න ඕනේ. ලෞතර බුදු පියාණන් වහන්සේ දුකේ හේතුව ප්‍රශ්නාවයයි වදාළනා. කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා වශයෙන් වදාළනා. අපිට සිදු වෙනවා ඒ ප්‍රශ්නාව උදුරා දමන්නේ. ඒ උදුරා දැමුවොත් තමයි දුකෙන් නිදහස් වෙන්නේ. එහෙනම් දුකෙහි හේතුව තෘෂ්ණාව. එහෙනම් පංචේන්ද්‍රිය ළඟින් අපි ආරම්භ කළොත් පින්නතනි පංචේන්ද්‍රයන්ට හමු වෙන රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන සියලු ධර්මත් ඇසකන නාසය දිව ශරීරය කියන මේ ඉන්ද්‍රයන් පහත් එකිනෙකට පටිච්ච වුණත් ස්පර්ශ වුණත් මේ එකක්වත් ලෝකේ අපිට දෙවරක් දකින්න බෑ. ලොකු විස්තරයකට යන්න බෑ. ඉන්ද්‍රිය පහත් හමු වෙන ගෝචර ධර්මات මොහොතක්වත් පවතින්නේ නෑ පින්නතුනි. දෙවරක් හමු වෙන්නේ නෑ. එහෙනම් නিত্য වෙනුවට අනිත්‍ය සංඥාව වෙතෙන්ට ගේන්න. අනිත්‍ය ධර්මතාවය ගේන්න. ඉන්ද්‍රිය පහ මම කියනවා වෙනුවට මගේ කියනවා වෙනුවට ඒ රූපය, ඒ ශබ්දය, ඒ ගඳ සුවඳ කියලා පණි කරලා ස්ථිර කරනවා වෙනුවට ඒ රස, ඒ ස්පර්ශය කියලා දැඩිව ස්ථිර කොටගෙන අල්ලාගෙන බැඳෙනවා වෙනුවට එතෙන්ටත් අනිත්‍ය සංඥාවෙන් බලන්නට වෙනවා. එහෙනම් මේ ඇස කන නාසාදී මේ ඉඳරනොත් රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශත් මේ ලෝකේ දෙවරක් හම්බෙන්නේ නැහැ. හරියට අත් දෙක එක් කරලා අප්පුඩියක් ගහනකොට ශබ්දේ මොකද වුනේ? ඇති වෙච්ච තැනම නැති වෙලා යනවා. නමුත් මේ එක අතකවත් ශබ්දයක් පේන්න තිබුණේ නැහැ මුලින්. මුලින් શબ્දයක් තිබුණේ නෑ. එහෙනම් ඒ සද්දය හැම වෙලම මොහොතයක් දෙක එකට එකතු වුණා. එකතු වෙලා සද්දයක් ඇති වෙලා නැති වුණා. නැවත මුලින් තිබුණා වගේම නැති වුණ ස්වභාවය. නිරුද්ධ ස්වභාවයක් සද්දයක් නොමැති ස්වභාවය. මුලින් සද්දයක් තිබුණේ නෑ. එහෙනම් සද්දය ඇහෙන වෙලාවේ තිබුණා කියන්නේ කොහොමද? එක්සැනිකව සද්දයක් ඇති වෙලා නැති වුණා. එහෙනම් සද්දයක් තියෙනවා කියන්නේ එහෙනම් රූපයක් තියෙනවා, ඇහක් තියෙනවා කියන්න බෑ. කනක් තියෙනවා, ශබ්දයක් තියෙනවා කියන්න බෑ. නාසය තියෙනවා, ගඳ සුවඳ තියෙනවා කියන්න බෑ. දිව තියෙනවා, රස තියෙනවා කියන්න බෑ. ශරීරයේ තියෙනවා, ස්පර්ශය තියෙනවා කියලා කියන්න බෑ. එහෙනම් ඉඳුරන් පහම අර අත් දෙක එක් කරලා පුඩියක් ගැහුවා වගේ ශනිකව යම් ධර්මතාවයක් හටගෙන නිරුද්ධ වුණා. හේතුඵලයි. හේතුන්ගේ එකතුවක් තුළින් තමයි යම් ධර්මතාවයක් හටගන්නේ. එනම් බුදුරජාණන් වහන්සේ වදාළ හේතුඵල ධර්මයට අනුව සිහිනුවන්න පිළිසල බැලුවත් මේ ඉන්ද්‍රිය ධර්මත් හේතුඵලයි, හමු වෙන ගෝචර ධර්මත් හේතුඵලයි. හේතුඵල වලින් සමන්විත එකක්. එහෙමත් හිතලා ඒ හේතුඵල වලින් සමන්විත මේ ධර්මතාවය තුළ ඉන්ද්‍රියන් වේගයෙන් වෙනස් වෙනවා, ගෝචර ධර්ම වේගයෙන් වෙනස් වෙනවා. සෙනෙහක්වත් මේ ජීවිතේ මේ ඉන්ද්‍රිය ධර්මයන්ට ගෝචර ධර්මයන්ට කාලයක් දෙන්න බෑ. එහෙනම් අනිත්‍ය ආදී වශයෙන් මේක දකින්න. නුවණින් දකින්න, සිහිනුවණින් දකින්න. ඒ දකින්න කියලා කියන්නේ වරක් සමුවන දේ දෙවරක් හම්ෙන්නේ නෑ. එහෙනම් හම්ෙන්නේ මොකද්ද අපට? මනස ප්‍රධාන කොටගෙන මනෝ විඥානයේ මුල් කොටගෙන සංඥා මාත්‍රයක් අපට ලෝකේ හම්බෙන්නේ. ඉන්ද්‍රිය පහළඟ දෙවරක් හමුනවනකොට ශණයක්වත් මේ ස්වභාවයෙන් නොපවතිනකොට හේතුඵල වශයෙන් නිරුද්ධ වෙලා යනකොට මනෝ විඥාණයට දැනගන්න ලැබෙන්නේ සංඥා මාත්‍රය. එහෙනම් ප්‍රශ්නා සංඛ්‍යාත කෙලෙස් සිඳින්දනම් රාග දිට්ඨි පටිග විචිකිච්ඡා මාන බවරාග අවිද්‍යාව කියන අනුසගත ධර්ම හතට අදාළ නිදිගත් කෙලෙස් දුරු කරන්න නම් මනස ප්‍රධාන කරගෙන මනෝවිඥානයේ මැවෙන සංඥාව සැලැහැල්ල නුවණින් පැහැදිලිව දකින්නට ඕන පින්නතුන ඒ ක්‍රමවේදයෙන් අපි යන්න එතකොටයි අපට ආසාව තණ්හාව දුරු කරන්න පුළුවන්කම ලැබෙන්නේ. කොච්චර ඇස් අරගෙන කන් අයාගෙන මෙහෙ බැලුවත් අනිත්‍යයි කියවට වැඩක් නැහැ. ඇස අතහරින්න ඕන. කන අතහරින්න ඕන. මොකද ඇස කන නවත්තන්න බෑ ශරීරයෙන් වෙනස් වෙනවා. රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ශරීරයක්වත් පවතින්නේ නෑ. එහෙනම් අනාදිමත් සසරේ භාවිතා වෙච්ච හොරුවයි ගතියයි නිසා, ඒ බල ගතියයි නිසා විඥාණයට දැනගන්න ලැබෙන කාරණයක් නිසා අර අනුසේ සංග්‍රහය නිසා අපි සංඥාව කෙනෙක් වශයෙන් පිළිගන්නවා. පුද්ගලෙක් වශයෙන් පිළිගන්නවා. ඒ නිසා ඇහැ හෝ රූපය නෙමෙයි පුද්ගල භාවය අල්ලගන්නේ. අර මනසේ කාලයක් භාවිතා වෙච්ච අනුසගතියයි ප්‍රශ්නා සංකේත අනුසගතියක් සංග්‍රහ වෙලා මනෝවිඥාණය ඇතුළට කොටගෙන සංඥාවක් සෙවණෙල්ලක් පිළිබිඹුවක් පහළ වෙනවා. හැබැයි සංඥාවක් හෝ පිළිබිඹුවක් කියලා දන්නේ නැහැ. දෙයක් කෙනෙක් වශයෙන් පිළිගන්නුණා මොකද හිත ගැඹුරේ උපාදාන සංඛ්‍යාත කෙලෙස් ධර්මයන්ගෙන් පිරලා තියෙන නිසා අනුසගත හේතුව නිසා බලගතිය නිසා ඒ සංග්‍රහයෙන් තමයි මේ වැරද්ද සිදුවෙන්නේ. එහෙනම් කරන්නට තියෙන්නේ පින්නතුනේ වැරද්ද නිවැරදි කරන්න ඕනේ. ඒ වැරද්ද සිද්ධ වුණේ අයෝනිසෝ මනසිකාරය නිසා. වැරදි මෙනෙහිවීමක් නිසා. නිත්‍යසපාත්මක පැත්ත. එහෙනම් යෝනිසෝ මනසිකාරය කියලා කියන්නේ මනස ප්‍රධාන කරගෙන නිවැරදිව අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් ත්‍රිලක්ෂණයට අදාළව බලන්නේ. එහෙනම් කරන්න තියෙන එකම පොදු අවස්ථාව තමයි අපි කාටත් පංචේන්ද්‍රයන්ගෙන් නික්මිලා දෙවරක් මෙහි දකින්න දෙයක් නෑ. මානසිකව මනස ප්‍රධාන කරගෙන මනෝ විඥානය ඇතුළු කොටගෙන පහළ වෙන රූපය කියලා සිහි කරන්නේ රූපයක් නෙවෙයි සංඥාව. සද්දය කියලා සිහි වෙන්නේ සංඥාව. ගඳ සුවඳ කියලා වෙන් කරන්නේ සංඥාව. රස ප්‍රනීත බව හඳුනගන්නේ සංඥාවකින්. උෂ්ණ සීතල කියන කය සම්බන්ධ ස්පර්ශය සම්බන්ධව හඳුනා ගැනීමක් සිද්ධ වෙනවා නම් ඒත් හඳුනගන්නේ සංඥාවකින්. යමක් මතක් කරනවා නම් මෙනෙහි කරනවා නම් ඒත් සංඥාව. එහෙනම් ඉන්ද්‍රයන් හයෙන්ම පහළ වෙන්නේ සංඥා මිසක් කෙනෙක් පුද්ගලයෙක් වස්තුවක් කියලා පිළිගන්න බෑ. පසින්දුරන්ට යොමු වෙලා බැලුවත් හමු වෙන්නේ සංඥා. පසින්දුරන්ට යොමු නොවේ මනස ප්‍රධාන කරගෙන බැලුවත් ඒ පෙනෙන්නේ සංඥාව. එනම් මනෝවිඥානයේ මුල් කොටගෙන සංඥා මාත්‍රයක් පින්නතුනි පහළ වෙන්නේ කියලා බලන්න තරම් අපි දක්ෂ වෙන්න ඕනේ. එනම් මේ කාරණේ සංහාව දුරු කරන්න නම් අපි කල්පනා කරන්නේ. ඇහැ ළඟ කන ළඟ දිව ළඟ ශරීරය ආදී ඉන්ද්‍රියන් ළඟ යම් අවබෝධයක් අපි ලබාගෙන සිහිනුවණින් එකඟ පිටකින් මනසට සිහිය පිටවන්න. මනස කියන අවස්ථාව මතක. බහල ඇති ධම්ම චක්ක පවත්තන සූත්‍ර දේශනාවේදී චක්කුං උදපාදී කියන වචනය. අහල ඇති. පෙර නව විරු වැස. ඒ අවස්ථාව ගැන හිතලා බලනකොට මේ මනසයි පැහැදිලි කරගන්න ඕනේ. මනසයි මත කරගන්න ඕන ඇත්තේ. එහෙනම් ඔබ අපි කල්පනා කරන්නට ඕනේ මේ ප්‍රශ්නා සංඛ්‍යාත කෙලෙස් මුලේ සිඳින්න යන ගමනේ. දුකට හේතුව වශයෙන් මේ තෘෂ්ණාව පෙන්ලා තියෙන තැන මේ තෘෂ්ණාව නැති කරන්න නම් පින්නතුනි අපේ මනස ප්‍රධාන කරගෙන මනෝ විඥානයේ පහළ වෙන්නේ සංඥා මාත්‍රයක් සැවැනලි මාත්‍රයක් කියලා බලන තරමට මනස පැහැදිලි කරගන්නට ඕනේ. එතකොට අපට හැම මොහොතකම හැම නිමේෂයකම හමු වෙන්නේ සංඥාවක්. ඡායා මාත්‍රයක්. හරියට කැඩපතට වැටෙන සෙවණැල්ල ඡායාව වගේ. පැහැදිලි දියක් මත අපි හිතගත්ොත් ඒ අභියස පැහැදිලි වතුරක අපේ ඡායාව වැටෙනවා. ආන් ඒ වගේ ඉඳුරන් හය ඔස්සේ ඒ විඥාන ශක්තිය චක්කු සෝත ගාන ජීවා පාය මන කියලා වශයෙන් විඥාන ධර්ම අපි කතා කරනවා. ඒ දැන ගැනීමම ඡායා මාත්‍රයක්. සංඥා මාත්‍රයක්. මෙන්න මේ විදිහට નિරවුල්ව දකින්න ඕනේ. එතකොට අපිට ඉන්ද්‍රිය ක්‍රියාත්මක වෙන වෙලාවේ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ රබය ඡායා සංඥා කියලා මනෝවිඤ්ඤාණය මුල් කොටගෙන බලන් අපි පුරුදු කරනවා. එක අවස්ථාවක්. ආයි ජීවිත කාලේ භාවිතා වෙච්ච හෝ අනාගතේ කරන්න කියන්න හිතන දේවල් හෝ මෙනෙහි කර කර මෙනෙහි කර කර මනෝවිඥානයේ සිහියට නැගෙනවා. ඒ නැගෙන්නේ ඡායාව. කොහොම බැලුවත් පංචේන්ද්‍රයන්ට යමු වුණත් රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ කියලා තනි කරන්න බෑ මනෝවිඥානීය අභියස ඡායා මාත්‍රය. මතක් කර කර මතක් කර කර භාවිතා වෙච්ච ආකාරයක් සිහි කරලා බැලුවත් ඒත් මනෝවිඥානීය මුල් කොටගෙන ඡායා මාත්‍රය. මේ හැම පැත්තකින්ම බලන්න. තව අවස්ථාවක් තියෙනවා පංචේන්ද්‍රයන් අරබයා අරමුණු වෙන්න පුළුවන්. මෙනෙහි කර කර මෙනෙහි කර කර ප්‍රකටව සිහියට නොනගෙන්නත් පුළුවන්. ගැඹුරු මට්ටමක් තියෙනවා. ඒකනම් අපේ ටිකක් ආස්වාසේ මුල් කොටගෙන මේ පැත්තට අවධානයක් යොමු කරොත් ඒ කොටස හමු වෙනවා. පංචේන්ද්‍රිය සම්බන්ධ ගැටලුවක් නෑ. ඔබ ඇහැට දකිනවා නම් මේසයක් කියලා ඒක මේසයක් වශයෙන් නෙමෙයි ඔබ පිළිගන්න ඕනේ. මේසය කියන සංඥා මනස මුල් කොටගෙන පහළ වුණේ. පුටුව කියලා ඔබ ඇහෙන් යමක් දකිනවා නම් පුටුව කියලා ඒ හඳුනා ගැනීම සංඥාව දිහායි බලන්න ඕනේ. මනස ප්‍රධාන කරගෙනයි පුටුවේ හැඩතලය සංඥාව හැඳිනීම පහළ වෙන්නේ. නැතුව පුටුවක් මේසයක් මනසේ පහළ වෙන්නේ නැහැ. ලෝකේ කතා කරන මේ යථාභූත ස්වභාවය තුල මේසපුට නැවතිලත් නෑ. වේගවත් වෙනස් වීම. එහෙනම් අපි මුණ දෙන්නේ සංඥාවටම. ඒවා පැහැදිලි. මතක් කරපු දෙයක් Tamange පාසල් ගිය අවධියක්, රැකිරක්ෂා කළ අවධියක්, ඉගෙන කියාගත් අවධියක්, විවිධ හඳුනා ගැනීම මෙනෙහි කර කර අපි කතා කරනවා. හිතන ඒවා මනෝවිඥානයේ මුල් කොටගත් රූප ඡායා බවටපත් වෙනවා. රූප ඡායාවන් බවටපත් මේ අවස්ථා සියල්ල සකස් වෙලා එනකොට ඊළඟට ගැඹුරින් අපට යම් මානසික වේදනා කියන මානසිකව වෙඳින් හටගෙන සංඥා ඡායා පහළ වෙනවා. හැබැයි ඒක පැහැදිලිව ප්‍රකටව අපට හඳුනගන්න බැරි අවස්ථාවක්. දැන් ඔබ හිතන්න උදාහරණයක් ඇටියට නිසල්මනේ ඉන්නවා. රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ හම් වෙන්නේ නැහැ. මොකවත් එහෙම කියන්න තරම් දෙයක් සිහියට නැගුණෙත් නෑ මතක්ුණෙත් නෑ දිග සුසුමක් හෙළනවා දිග සුසුමක් හෙළනවා පින්නතන එතකොට මේ දිග සුසුමක් හෙළනවා කියන තැනේ දීර්ඝ ආස්වාසයක් සහ ප්‍රස්වාසයක් සිද්ධ වෙනවා එතකොට එතෙන්ට මොකද කරන්නේ එහෙම යමක් මතක් වුණේ නැහැ පංචේන්ද්‍රයන්ට යමක් හැපිලා ස්පර්ශ වෙලා වේදනාවක් හටගත්තේත් නැහැ. හිතන මතල කල්පනා කරලා මානසික විඳීමක් හටගත්තේත් නැහැ. නමුත් පින්නතුනේ දිගු සුසුමක් හෙළුවා. දීර්ඝ හුස්මක් ඇති වෙලා නැති වෙලා ගියා. ආන් මේ වගේ තැනකදී පින්නතුනේ එතනත් අපි සිහිය තියන්න ඕනේ. එතන තමයි වඩා වැදගත් වෙන්නේ. පංචේන්ද්‍රයන් ළඟ අනියතයි මේව අතහැරෙනවා කියන්න බැරි කමක් නෑ ඇත්තටම අතහැරෙනවා. මතක් කරන දේවල් ඇත්තටම කොච්චර මෙනෙහි කරුවත් මෙනෙහි කරන්නේ සිතුවි. ඡායා සංඥා කියලා හිතන්න බැරි කමක් නෑ පුළුවන්. හැබැයි ඊටත් එහාට අර මං කිව රාග, දිට්ඨි, පටික, විචිකිච්ඡා, මාන, භව රාග, අවිද්‍යාව කියන අනුත ධර්ම හතට අදාළව. භවාංගය කියන පැත්තේ. ඒ අංශගත ධර්ම හත සහිත භවාංගය. එහෙම නැත්නම් හදවත කේන්ද්‍ර කරගෙන මේ මනස කියන ස්වභාවය තුළ පහළ වෙනවා ගැඹුරු මට්ටමක සංඥා සෙවණලි පහළ වෙනවා හැබැයි අපි දන්නේ ඒ බව අපි දන්නේ මොකද්ද කියන්න දන්නේ ඒ විඳීම හඳුනන්නේ නෑ හැබැයි හුස්ම නම් දිගු සුසුමක් හෙළුවා එහෙනම් දීර්ඝ හුස්මක ස්වභාවය තමයි එක්ක සැප වේදනාවකට අදාළව විඳීමක් එහෙම නැත්නම් දුක්බර වේදනාවකට අදාළවයි කෙනෙක්ගේ හුස්ම රැල්ල ආස්වාසය වේගවත් වෙන්නේ. ඔබ හොඳට හිතලා බලන්න. කෙනෙක්ගේ හුස්ම රැල්ල සමබර වෙනවා නම්, සැහැල්ලු වෙනවා නම් සැහැල්ලු හේතු වෙන්න ඕනේ. මෙදහස් හේතු තියෙන්න ඕනේ. උපේක්ෂා සහගත හේතු ධර්ම වෙන්න ඕනේ විදිහින්. හැබැයි අපිට මේ හිත ගැඹුරේ දීර්ඝ සුසුම් වලට අනුව කායික මානසික වේදනා දැනෙනවා. මෙදහත් සමබර සංසුන් වේදනාවට දැනෙනවා. හැබැයි මේ හුස්ම කෙටි වුණේ සිවුම් ගුණේ ප්‍රධාන හේතුව පේන්නේ නෑ. දීර්ඝ හුස්ම නැගෙනකොට ඒ දීර්ඝ හුස්මට අදාළව ඒ නිමිත්ත ප්‍රකටව පේන්නේ නෑ. මොකද ඒක බවාංගයි. බවාංගගතයි. ඒක බොහොම පංචේන්ද්‍රයන්ට යොමු නොවි මනසම දියුණු කර කර මනා සිහියකින් හමු වෙන හමු වෙන සියලු ධර්ම සංඥා ඡායා සෙවණලි වශයෙන් බලාගෙන ගැඹුරට යද්දී අවසනදී අපට ඉතුරු වෙන්නේ ආස්වාස ප්‍රස්වාසයේ පමණයි. පංචේන්ද්‍රිය අතහැරෙනකොට මතකයේ තැනගෙන අරමුණටක් කියන බැඳීම කැමැත්ත ක්‍රමක්‍රමයෙන් දුරු කරනකොට පින්නතුනි අපිට ආස්වාසයත් එක්ක තව කතන්දරයක් තිබෙනවා. හිත ගැඹුරෙහි කැකෑරෙන නිදිගත් කෙලෙස් වේදනා කරවලා ක්‍රියාවට නැගෙනවා නමුත් අපට ඒ බවක් හැඟෙන්නේ නැහැ, පෙනෙන්නේ නැහැ. ආස්වාසයේ දීර්ඝ වීමක් විතරයි දැනෙන්නේ. එනිසා අපි මනස මත මේ මනෝ විඥානයේ විදර්ශනා කරනකොට විදර්ශනා ප්‍රඥාවෙන් මෙතන බලනකොට ආස්වාස ප්‍රස්වාස සිහියෙනුත් අපට ඉතිරි ටික ගැඹුරට සිදු කරගෙන යන්න සිද්ධ වෙනවා. එහෙනම් දීර්ඝ හුස්මක් හම් වෙනකොට අර නිදිගත් අනුසේ සංග්‍රහයෙන් මනෝවිඥානයේ පහළ වෙන රූප ඡායාවක් කරබයා වේදනා කළා නිරුද්ධ වෙනවා කියලා එතනත් අත්හරිනවා. එහෙමත් වගේම දීර්ඝ සුතුම් හමු වෙනකොට අර නිදිගත් රාගාදී අනුසගත ධර්මයන්ගේ සංග්‍රහය මනෝ විඥානයේ පහළම රූප ඡායාවක් අරබයා දුක් වේදනා හටගෙන නිරුද්ධ වෙලා යනවා. සියුම් කෙටි හුස්ම රැල්ලක් නැගෙනකොට නිදිගත් අනුසේ සංග්‍රහයෙන් අර මනෝ විඥානයේ අතුරු කොටගෙන පහළ වෙන රූප ඡායාව අරබයා උපේක්ඛා වේදනාවන් ඇති වෙලා නිරුද්ධ වෙලා යනවා කියලා ටිකක් ගැඹුරට සිහිය තහවුරු කරන්න ඕන පින්වතුනි. ගැඹුරට සිහිය තහවුරු කරන්නට ඕනේ. ඒ ගැඹුරට සිහිය තහවුරු කිරීමේදී අපට ඒ තරම් දුරට සිහිය පිහිටවගෙන යෑමේදී මේ සිහිනුවන ප්‍රඥා වැඩි දියුණු කිරීමේදී අපට පුළුවන් ප්‍රශ්නාව ක්‍රමක්‍රමයෙන් ක්‍රමක්‍රමයෙන් ශේ කරන්න. මේ මනෝවිඥානයේ මත ඇඳෙන මේ පිළිබිඹුව සංඥාව නිවැරදිව සිහිනුවණින් දකින්නට ඕනේ. මේක තමයි ලෝකෝත්තර මාවතට සම්මාදිට්ඨිය. ඒ ආර්ය වූ සම්මාදිට්ඨියකින් මනස මත ඒ සිහිනුවණ වැඩි දියුණු කළොත් පංචේන්ද්‍රියන් සංඛ්‍යාත ප්‍රශ්නාවකට ඉඩකුත් නැහැ. මනසෙහි ගැඹුරෙහි රාගාදී අනුසගත ධර්මයන් සංග්‍රහ වෙවි ඒ නැගෙන කෙලස් ධර්මයන්ට ශක්තිමත් වෙන්න ඉඩකුත් නැහැ. රාග දිට්ඨි පටික විචිකිච්ඡා මාන භව රාගාදී ඒ අනුසගත කෙලස් ධර්මයන් ප්‍රහාණය වෙන එකම ක්‍රමවේදය තමයි සම්මා දිට්ඨි නුවණකින් මනස මත ඇඳෙන මේ විඥාණයට පාත්‍ර වෙන නැත්නම් මනෝ විඥාණයට බඳුන් වෙන රූප ඡායාව ක්‍රමක්‍රමයෙන් ක්‍රමක්‍රමයෙන් සිහිනුවණින් බලාගෙන බලාගෙන යනවා. එසේ ප්‍රඥාවෙන් බලාගෙන යනකොට බැඳීම ප්‍රශ්නාව කියන එක ඡය වෙවි යනවා. උපාදානයකට හදවත ගැඹුර ඉඳෙන්නේ. උපාදානය අයින් වෙනවා. භව ගතියක් වශයෙන් කර්ම රැස් වෙන්න නව භවයකට හේතුව ගොඩ නැගෙන්නට මෙතන ඉඳෙන්නේ. එහෙනම් තණ්හාව අතහැරෙනවා. උපාදානය අතහැරෙනවා. භවය අතහැරෙනවා. එහෙනම් දුකක් අත් වෙන්නේ නැහැ දුක නැති වෙනවා. එහෙනම් දුක කියලා කියන්නේ මොකක්ද? ජාති, ජරා, ව්‍යාධි, ශෝක මරණ සංඛ්‍යාත දුක කියලා අපි කතා කරනවා. සංකිට්ඨේන පංචපාදානස්කන්ධා දුක්ඛා කියලා දුක්ඛාරේ සත්‍ය විග්‍රහ කරනවා. ඒක හරි. ඒ ධර්ම මූලාශ්‍රවරට අනුව අපට ඒක පැහැදිලි. හැබැයි මේ සියල්ලගේ ගුණ වීම දුකේ හේතුව තෘෂ්ණාවසය කරන්නේ මනසේ හිතේ ගැඹුරයි. එතනින් තෘෂ්ණාවසය කරනකොට දුක අත්වෙනවා. එහෙනම් අපි දුක සහ දුකට හේතුව ගොඩ නැගුණේ කොතනද? මනස ප්‍රධාන කොටගත් ගැඹුරටපත් වූ හිතේ. නිදිගත් මනස කියන තැන. මේ රාගාදී අනුසගත ධර්මයන්ට අදාළව මෙවුන සිතවිලි වලට අනුව සංඥාවට තමයි අපි මුලා වෙන්නේ. ඒ මුලා වීම නිසා තෘෂ්ණාව, සංහාව එතෙන්ට එකතු වුණා. එහෙනම් දුකට හේතුව කරගෙන එහෙනම් මේ තෘෂ්ණාව නැති කරන හැටි තමයි ඒ ආර්ය ප්‍රතිපදාවට අනුව බැලුවොත් අපි ඒ සම්මාදිට්ඨි නුවණින් මෙතන බලනකොට මනෝවිඤ්ඤාණයට පහළ වෙන්නේ, පිළිඹු වෙන්නේ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, ධම්ම කියලා බැලුවත් ඡායා. හිත ගැඹුරින් දිග සසුනක් සහිතව ආස්වාසයත් එක්ක ප්‍රස්වාසයත් එක්ක බැලුවත් අපට හම්බුනේ ඡායා. එහෙනම් සමබර සිතින් බැලුවත්, සියුම් සිතින් බැලුවත් හම් වෙන්නේ ඡායා. ඡායාවක් මිස අටගත් යමක් නැති බව නුවණින් දැක දැක මේ ප්‍රඥාවන්ත ආර්ය මාර්ගය සම්මාදිටියස වැඩි දියුණු කළොත් කෙනෙක් ඒ චතුරාර්ය සත්‍ය අවබෝධ කරනවා. එහෙනම් මනෝවිඥානයේ පහළ වෙන සංඥාව පිළිඹුවට මම්මුලා වීමයි දුක බවට පත් වෙන්නේ. මම්මුලා වීම නිසාම සංහා උපාදාන බව වෙමින් හදවතේ ගැඹුරට බවගති තහවුරු කළා කර්ම රැස් කරා දුකට හේතුව ගොඩ නැගෙන දුක්ඛ සමුදය ආර්ය සත්‍යය. කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා වශයෙන් දක්වා දෙන්න කතා කරන්නේ ඔය කොටස. නිරෝධාරය සත්‍ය බවට පත් වෙන්නේ. පංචේන්ද්‍රියන් ළඟත් අත්හැරලා. මනෝ විඥානයේ මුල් කොටගෙන සිතට නැගෙන සිත සිතුවිලි වශයෙන් ඒවත් අත්හැරලා. හිත ගැඹුරට ආස්වාසයත් එක්ක නැගෙන මේ චේතනාවත් ප්‍රස්වාසයත් එක්කත් නැගෙන මේ චේතනා සංඥා. නිරවුල්ව රූප ඡායා වශයෙන් හිත ගැඹුරින් සැප දුක් උපේක්ෂා වේදනා ධර්මයන් වශයෙන් නුවණින් සෙවණැලි පිළිඹු වශයෙන් බල බල අත්හරින්න අත්හරින්න Nirodhare සත්‍ය ප්‍රත්‍යක්ෂ මේ නුවණැති මාර්ගය සමාධිති මාර්ගය මනස අවදි කරගත් මාර්ගය පෙරණ උවිරු ඇත ඔස්සේ මේ යන්නා වූ දහම් මාර්ගය කෙනෙක් වඩන්නේ වේද භාවිතා කරන්නේ වේද මාර්ගාරය සත්‍ය වැඩෙන මෙසේ චතුරාර්ය සත්‍ය හදවතින් දැකගෙන දැනුමින් නෙමෙයි ප්‍රායෝගිකව හදවතින් දැකගෙන යමෙක් කටයුතු කරනවා නම් ඒ ඇත්තට මේ ජීවිතේ චතුරාර්ය සත්‍ය දකිමින් ප්‍රශ්නා සංඛ්‍යාතමේ කෙලෙස් මූල ධර්මයන් සිඳමින් නැවත භවයකට හේතු නොතබා දුකින් මිදී නිවන් සැපයටපත් වෙන්නට ආબોධයටපත් වෙන්නට පින්නතෙන පුළුවන්කමක් තිබෙනවා. එනිසා ඔබ මෙතනින් අදහස් කරගන්න පින්නතුනි පංචේන්ද්‍රයන් වලින් එහාට ගිහින් මනසම ප්‍රධාන කරගෙන මේ සමස්ත ආයතන හය එකතුව ලෝකය මේ ලෝකය සිහි කරවන තැන ගොනු කරන තැන මේ මනස ප්‍රධාන කරගෙන මේ රූප ඡායාවක් සංඥාවක් වශයෙන් හිතේ ගැඹුරට ගැඹුරට ගැඹුරට වඩලා අවසානයේදී ආස්වාසය ප්‍රස්වාසයත් එක්ක බැඳිච්ච මේ සංඥා සියල්ල ප්‍රහාණය කරන්න දුරු කරන තැනකට රාගාදී ඒ අනුසගත ධර්මයන් සහ මුලින්ම සිඳලලා ඒ නිවන් මඟ එළිපෙහෙළි කරගන්නට දක්ෂ වෙන්න. වීරිය කරන්ඩ ඒ සඳහා බැහැම දෙනාට ප්‍රඥාව පහළ වේවා කියලා පින්වතුනි ප්‍රාර්ථනා කරමු. ආකාසත්තා ච බුම්මත්තා දේවානාගා මෛත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සන්තු මම් පරං සෑම දිනාටම තෙරුවන් සරණයි සුවපත් වේවා. පිළිත්නි ඔබ අප සියලු දෙනා කෙරෙහි සිටින් එවතුම් සධර්ම දේශනාව සිදු කළ පූජ්‍යපාද මාහින්නලුවේ ඥානතිලක ගෞරවනීය ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී චිරජීවන සැලසේවායි අපි සියලු දෙනා සාදුනාදයක් පවත්වා ප්‍රාර්ථනා කරමු. සාදු සාදු සාදු ඒ ප්‍රාර්ථනාවත් සමගින් බෞද්ධ නාලිකාවේ කුරුණෑගල ප්‍රාදේශීය කාර්යාලයේ මූලිකත්වයෙන් ඔබ වෙත ගෙනා සධර්ම දේශනාව මෙලෙස නිමාවට පත්වනවා. පින්වත් ඔබ සැමට සම්මා සම්බුදු සරණයි.